මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස අද අපිට ප්‍රධාන වශයෙන් කියලා දුන්නේ සීලය තුලින් සංවරය ඇති කරගන්න හැටි අපි ඒ වගේම ස්වාමින් වහන්සේ අපිට මුලදිම සීලය ගැන කතා කරද්දී අපි යම් යම් කරුණු වගේක් පුහුණු කරා කණ්ඩායමක් වශයෙන් ඒ වගේ මේක දිකට ගියා. ඒ අනුව වෙච්ච පුහුණුව තුලිනුත් ඒ වගේම පහුගිය දේශනාවලින් ගත්ත කරුණු වලිනුත් ඇතුව දැන් අද ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්න කරුණු 10ක් පිළිබඳව සම්පූර්ණයෙන් ඒවා මතක් කළේ නැති වුණත් බුදුහාඳුරෝ කියලා දුන්නා. ඒ වයින් විශේෂයෙන්ම එක කාරණයක්. ඒ කියන්නේ කාමයන් සිහිනයක් වගේ කියන එක. කියන්නේ මොකක් හරි කියන්නේ ස්වාමීන් වහන්සේ මූලික වශයෙන් අද කතා කරේ කාම මිත්‍යාචාරයේ තියෙන බලගතුකම ඒක විතරක් නෙවෙයි අපි කැමති ඕනෙම දෙයක් වින්දා එකම ඒක නැති වෙන හැටි දකින්න තරම් අපේ හැකියාව දියුණු කරගත්තොත් ඒ මොහොතේම ඒ කියන්නේ සතිය සහ සම්පජාන්‍ය තුලින් ඒ ඒ මොහොතේ පුදුමාකාර නිවීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිවීම අපි ස්වාමීන් වහන්සේ දැන් ඔය කියපු අර ලොකු ප්‍රතිපදාවක් හැටියට යන්න දිනු කරන්න තියෙන දේ අනිත් පැත්තට බලපාලා ඒක ශක්තිමත් කරනවා. ඒ කියන්නේ අන්‍යමන්‍ය ප්‍රත්‍ය වශයෙන් ඉන එක හරි පහසුවක් වෙනවා කියන එක මට තේරුම් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ගියසරේ ස්වාමින් වහන්සේ නවගමුව මහත්මයාට උත්තරය පැහැදිලි කරනකොට කියපු තවත් දෙයක් එකකට එකතු කරගත්තාම අර තියෙන සතිය සහ සංවරය තුලින් ඉන්නකොට සම්පජන්ණිය තුලින් ඉන්නකොට මේ කාමී දාහය ඒ වගේම කාන්දම් ගතියක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනකොටම එතෙන්දිම ඔය ඔය පෝසත් වෙන්න ඕනට වඩා හම්බු කරන්න අරවා මේවා ඔක්කොම ඒවා නරක දේවල් නෙවෙයි. නමුත් මේ මේ ගිහියෙක් වශයෙන් මේක ගත කරන ගමන් අරවෙන් ඇතිවෙන අනවශ්‍ය දාහය තුල පවා ඒකට අහු වෙන්නේ නැතුව සංසිඳෙන්න හැකියාවක් ඒ මොහොතේම ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම මේ ටිකේ දැක්ක ලොකුම ස්වාමින් වහන්සේගෙන් ගත්ත ලොකුම ආදර්ශය. ඔව්. දැන් මනතුංග මහත්මයා කිව්වා වගේ මේ කාමයන් පිළිබඳ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන එක් උපමාවක් තමයි සුපින කූපමා කාම. මේ කාමයන් සිහිනයක් වගේ. සිහිනය කියලා කියන්නේ අපේ ඒ සිහිනය දකින තාක්කල් අපිට ඒ දර්ශන, රූප, සද්ද, ගන්ධ, රස මේ හැම දෙයක්ම අපිට විඳින්න පුළුවන්. ඒ වගේම ඒ නිසා වේදනා, සංඥා, සංඛාර, විඥාන ජනිත කරන්නට පුළුවන්. එතකොට නමුත් සිහිනෙන් අවදි වෙච්ච ගමන් ඒ මොකක්වත් නැහැ. ඒවා නිකන් සිහිනයකට පමණක් සීමා වෙනවා. ඉතින් අන්න ඒ වගේ ගතියක් මේ කාමයන්හි පවතිනවා. ඊටාම සුළු වෙලාවක් අපිට ඒකේ මේ ඉන්ද්‍රයන්ට උත්තේජනයක් දැනෙන ආස්වාදනයක් ආස්වාදයක් දැනෙන ගතියක් අපිට දැනෙනවා. දැනලා නමුත් ඒක ඒ ක්ෂණයෙන්ම ඒ නාම රූප ධර්ම ඉක්ම යනවා. ඊට පස්සේ එහෙම මොකක්වත් නැහැ. ඉතින් අන්නේ ගතිය. ඉතින් ඒක නැවත නැවත සිතනකොට අර කාමයන්ට තියෙන ඇල්ම අඩු කරගන්න ලොකු පහසුවක් වෙනවයි කියන එක ඒක ඊටාම නිවැරදි. ඒ වගේම එතනදි කියපු තව කාරණයක් ගැන විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන. එහෙම කරනකොට අනවශ්‍ය විදිහට මිල මුදල් හම්බ කිරීම, ඒවා පසුපස හඹා යාම් ආදී ගැන තියෙන තෘෂ්ණාවත් ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව කාමයේ පමණක් නෙවෙයි අවශේෂ දේවල් පිළිබඳව තියෙන කාම තණ්හාවත් අඩු කරගන්න පුළුවන්. ඒක අවශ්‍යයි. හැබැයි ඒකේ අනිත් පැත්තට අපි තේරුම් ගන්නට ඕන බෞද්ධයෙක් කියලා කියන්නේ නිකන් ලද දෙයින් සතුටු වෙනවා අල්පේච්ඡ වෙන්නට ඕන කියලා නිකන් පොල්ලතු පෙළේ ඉන්න පුළුවන් බැරහැලි අඳින්න පුළුවන් අපි ඕනවට වඩා උත්සාහ කරන්න ඕනේ ඕනවට වඩා මේ කාම සම්පත් ඇසුරු කරන්න ඕනේ කියලා නිකන් සියල්ල නිෂ්ප්‍රභා කරන ඍණාත්මක ආකල්පයකින් ලෝකය දකින කෙනෙක් නොවිය යුතුයි. ඒකයි අපි නිතරම කියන්නේ මේ වස්තුන් අතහැරිය පමණට ක්ලේශයන් අතහැරෙන්නේ නැහැ. ලෝකය අපි පවත්වන්නට ඕන. එතකොට Tamanට නඩත්තු කරන්න පිරිසක් ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් ධනය හම්බ කරන්න ඕන. එතකොට Tamanට එතන යුතුයකම් වගකීම් පැහැර හරින්න බෑ. දැන් අද කාලේ අපි නිතරම මහජනයත් එක්කලා කතා කරනකොට ඇහෙන පෙනෙන දෙයක් තමයි ඉක්මනින් නිවන් දකින්නට උත්සාහ කරනවා හාමුදුරනේ කියලා කිව්වන් පස්සේ අපි මේ බොහෝ දෙනාගෙන් අහනවා ඒ සඳහා අනුගමනය කරන වැඩපිළිවෙල මොකක්ද? ඉතින් එතකොට දැන් බිරිඳත් එක්කලා තියෙන සම්බන්ධතා අතහැරලා සැමියාත් එක්ක සම්බන්ධතා අතහැරලා එතකොට දරුවෝ හදන එක නවත්තලා රස්සාව නවත්තලා හම්බ කරන එක නවත්තලා අන්නේ විදිහට නිකන් අර පවුලත් නසාගෙන, ජාතියත් වනසාගෙන, රටත් වනසාගෙන, ආර්ථිකයත් කඩාවට්ටගෙන නිවන් දකින්න යන ගමනේදී ඉතින් ඒකට අපිට නම් හිතට එන හොඳම උපමාව තමයි නිකන් මරාගෙන මැරෙන ගමනක් වගේ යන්න උත්සාහ කරන්න. ඒක නෙමෙයි නිර්වාණ ගාමිනී මාර්ගය කියලා කියන්නේ. අපි නිතරම සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ සෝවාන් වෙච්ච අයත් විවාහ වෙලා පව් සංස්ථාවන් පැවැත්වුවා. එතකොට මේ මොකද සෝවාන් ඵලය තුලත් කාමරාගය තුනී වෙලා තියෙනවා. නමුත් ඒක පවත්වාගෙන යන්නට අවශ්‍ය මට්ටමට එතන රැඳිලා තියෙන නිසා. ඉතින් එතකොට යම් කිසි කෙනෙකුට කාමයන්ගෙන් ඈත් වෙන්නට පුළුවන් නම් ඒක විශිෂ්ටයි. හැබැයි එතන අර Tamanගේ යුතුයකම් වගකීම් සියල්ලක් පැහැර හැරලා විකෘතියක් ඇති කරගෙන නෙවෙයි. එතකොට මිල මුදල් තමන්ගෙන් යැපෙන්න පිරිසක් ඉන්නවා නම් සේවක පිරිසක් ඉන්නවා නම් කරන්න කටේ අපි හිතමු දැන් තමන් රජෙක් හැටියට රාජ්‍යත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් හෝ කවුරු හරි ඒ වග කිව යුතු කෙනෙක්. ඒතර එතනට පැමුණුනාට පස්සේ මම දැන් නිවන් දකින්නටයි කටයුතු කරන්නේ. ඒ නිසා මම දැන් මේ මේවා කරන්න මට බැහැ කියලා එහෙම කරන්න බෑ. එතකොට ඔහු ඔහු විසින් කැමැත්තෙන් බාරගත්තු යුතුයකම් වගකීම් කොටසක් තියෙනවා. විවාහ සංස්ථාවට ඇතුල් වුණා නම් ස්ත්‍රිය සහ පුරුෂයා කියන දෙදෙනාගේම කැමැත්තෙන් තමයි එතනට ඇතුල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේ නිවන් දකින්නයි යන්නේ. ඒ නිසා මම ආදේ ඉඳලා බ්‍රහ්මචාරී වෙනවා. එහෙම කියලා නිකන් පෞල් ජීවිතය තුළ වර්ජන ක්‍රියාවන් පවත්වගෙන යනවා නම් ඒකත් මිත්‍යාචාරය. දැන් කාම මිත්‍යාචාර කියලා කියන්නේ වැරදි හැසිරීම. ඒතර වැරදි හැසිරීම කියලා කියන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා ඉඳද්දී වෙනත් කාන්තාවක් වෙනත් පුරුෂයෙක් ඇසුරු කරනවා නම් ඒකත් මිත්‍යාචාරය. හැබැයි තමන් පෞල් සංස්ථාව පවත්වන්නට ඕනෝන් සමග සම්මත කරගෙන බිරිඳට ඒ අවශ්‍යතාවයේ තියෙද්දී සැමියා මම අද ඉඳලා නිවන් දකින්නට බ්‍රහ්මචාරී වෙනවා කියලා තමන්ගේ තනි කැමැත්තෙන් කටයුතු කරනවා නම් එහෙම නැත්නම් සැමියා සමග ඒ විදිහට කැමැත්තෙන් විවාහ වෙලා සැමියාගේ අනුමැතියකින් තොරව බිරිඳ තනියෙන් තීරණය කරනවා නම් මම අද ඉඳලා මේ සෝවාන් වෙන්න ඉක්මනට බ්‍රහ්මචාරී වෙනවයි කියලා එතන ඇති වෙන්නේ පෞල් සංස්ථාව ඇතුළේ මිත්‍යාචාරය. එතකොට Taman එහෙම කරනවා නම් අනිත් තැනට නිදහස දෙන්න. එක්ක දෙදෙනා සාකච්ඡා කරලා දෙදෙනාම සමග බ්‍රහ්මචර්යාවට සම්මුතියක් ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් කෙනාට අවස්ථාවක් දෙන්නට ඕන කැමති කෙනෙක් විවාහ කරගන්න මට මගේ පාඩුවේ බ්‍රහ්මචාරීව ඉන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් Tamanට නික්මෙන්නට පුළුවන් Taman කැමති දෙයක් කරගන්න මම පැවිද්දට යනවා කියලා අනුමැතියක් අරගෙන නික්මෙන්න පුළුවන්. දැන් මහානකමට එනකොට වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මව්පිය ඉන්නවනම් මව්පියන්ගෙන් අවසර ගන්න. විවාහ වෙලා නම් සැමියා පැවිදි වෙනවා නම් බිරිඳගේ අවසරය තියෙනවා. ඇයි අවසරය ගන්න නැත්තේ? ඒ දෙදෙනා එකතු වෙලා කතිකාවක් කරගෙනයි මෙතනට පැමුණුනේ. එතකොට සැමියාට ඕන වෙච්ච පමණින් මම ආද ඉඳලා බ්‍රහ්මචාරී වෙනවා කියලා තනි කැමැත්තෙන් එතනට යන්නට බෑ. එතන අන්න ඒ වගේ අපි මේ නිවන පිළිබඳව දකිනකොට මේ පැවැත්මේ තියෙන සදාචාර සම්පන්න බව අපට අමතක වෙන්නට බෑ. එහෙම අමතක වෙනවා නම් ඒ තනත්තා ඥාන සම්පන්න මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට තමයි අර නිකන් කඩා කප්පල්කාරී අවුල් සහගත වැඩ පිළ. එතකොට ඒකට කියන්න වෙන්නේ අන්තගාමී ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා අපිට මිල මුදල් හරිහම්බ කිරීම පිළිබඳව තෘෂ්ණා මූලිකව අපි එහි පැටලෙන්නේ නැතුව ඉන්නට තරම් පරිස්සම් වෙන්නට. හැබැයි ඒ වගේම Tamanගේ Tamanට දැන් විවාහ වෙලා නම් ඉන්නේ අමුදරුවන් ඉන්නවනම් Taman යටතේ වැඩ කරන සේවක පිරිසක් ඉන්නවනම් තමන් තවමත් ඒ ගෘහ ජීවිතය තුළ අන්තර්ගතව වගකීම් දරාගෙන ඉන්නවා නම් තමන්ට සිද්ධ වෙනවා එයයි නඩත්තු කරන්න, එයයි පවත්වන්න, එයගේ අවශ්‍යතා ඉටු කරන්න වගකීම් යුතුයකම් ටික පැහැර හරින්න නැතුව පවත්වා ගන්න. ඒකට මුදල් හම්බ කරන්න ඕනේ. ඒකට ආයතන පවත්වන්න ඕනේ. එතකොට ඒ නිසා අපි ඊටාම දැන් ඇත්තටම මනතුක මහත්මයා ඒක කිව්වේ ඒ අදහසින් නෙමෙයි. ඒක තේරුමක් ඇතුවයි කිව්වේ. නමුත් ඒ වචනය මතුවෙච්ච නිසා මම කියන්නේ ඒක තව කෙනෙක් දකින්නට පුළුවන් වැරදි අර්ථකථනයක් මතු කරගන්න පුළුවන්. මොකද සමාජයේ බඳු අර්ථකථන ඕන තරම් අද අද කාලේ තියෙනවා. හැම විටම මේ ඊළඟට අනික් අතට බෞද්ධයාට චෝදනාවකුත් තියෙනවා. මේ හැම තිස්සෙම අතාරින්න අතාරින්න කියන නිසා තමයි මේ රටට මේක වෙලා තියෙන්නේ. අර මිත්‍යා දෘෂ්ටි එහෙම නැත්නම් වෙනත් ආගම් අදහන රටවල් වල එන්න එන්න දියුණු වෙනවා. එතකොට අපේ රට මේ ප්‍රපාතයට යන්නේ මේ ආර්ථිකය කඩා වැටෙන්නේ මේ තුන්වෙනි ලෝකයේ රටක් හැටියට පවතින්නේ මේ බෞද්ධ ප්‍රතිපත්තිය නිසායි කියලා චෝදනා කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේගොල්ලන්ගේ චෝදනාවෙන් මිදෙන්න අපි මේ උත්තර සපයන්න උත්සාහ කරනවා නෙමෙයි. අපි තේරුම් ගන්නට ඕන මෙතන තියෙන මධ්‍යම ප්‍රතිපදාව. ඒතර තමන්ගේ විමුක්තිය ගැන බලනකොට තමන්ගේ යුතුයකම් වගකීම් කොටස පැහැර හරින්නට බෑ. අපි පෙර දිනකත් සිහිපත් කළා අර එක මහත්මේ ආයතනයක යම් තරතුරක් දරන කෙනෙක් එතුමා මා සමග කතා කරද්දී කිව්වා හම්දුනේ මම මේ ධර්මයේ ප්‍රගුණ කරන්නේ හරියට කැප වෙලා දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති ඒ විදිහට තමයි මම මේ ධර්ම පුහුණු කරන්නේ මම එතනදී හරියට අගය කළා ඔබතුමා ඊටාම ගියේ කැටියට ඒ මට්ටමින් ධර්ම පුහුණු කරනවා නම් ඒක විශිෂ්ටයි එතකොට එතුමා කිව්වා හම්දුනේ මම ආයතනෙත් එහෙම තමයි වැඩ කරන්නේ. එතකොට මම කිව්වා ආයතනෙ එහෙම කරනවා නම් ඔබතුමා පොඩි විනයක් තමයි කරගන්නේ කියලා මම කිව්වා. එතකොට එතුමා ටිකක් ගැස්සිලා ඇහුවා ඇයි හාමුදුරුවෝ එහෙම කියන්නේ? දැන් විටක මම ඒ ප්‍රතිපදාවම අගය කරලා විටක ඒකම මම ප්‍රතික්ෂේප කරන්නේ ඇයිද කියලා. පස්සේ මම ඇහුවා ඔබතුමා ඒ ආයතනයේ දරන නිලය මොකක්ද? මම මෙන්න මේ තනතුරේ ඉන්නේ හම්බ. ඒතර මම ඔබතුමා යටතේ කී දෙනෙක් වැඩ කරනවා? මෙන්න මෙච්චර පිරිසක් වැඩ කරනවා. ඊට පස්සේ මම පැහැදිලි කළා එතකොට ඔබතුමාට ඒබඳු තනතුරක් දීලා ඒකට අදාළ පඩියක් ගෙවන්නේ දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති කියලා දැකපු දේ දැකපු දේට සීමා කරලා අහපු දේ අහපු දේට සීමා කරලා නිහඬ වෙන්න නෙමෙයි ඔබතුමාට පඩිය ගෙවන්නේ නිලය දීලා තියෙන්නේ ඒකට අදාළව ආයතනයේ පරමාර්ථ සාධනය කරන්නට අර පිරිස මෙහෙවන්නට එතකොට ඒගොල්ලෝ අඩුපාඩු සහිතව නම් ඒගොල්ලෝ උනන්දු කරන්නේ ඒගොල්ලන්ගේ දුර්වලකම් සොයන්න බලන්න. අවවාද කරන්න. ඒගොල්ලෝ අදාළ කාර්යෙහි යොදවන්න. ඒතර ඒ ටික කරන්නේ නැතුව අදාළ නිලයට අදාළ පඩිය ගන්නවා නම් ඔබතුමා කරන්නේ අපරාධයක්. ඕකට බුද්ධාගමේ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. ඕකට කියන්නේ වංචාව හොරකම කියලා. ඒ නිසා මම කිව්වා ඔය විදිහට කටයුතු කරනවා නම් ඒ ආයතනයට හොඳක් වෙන්නේ නැහැ. ඔබතුමාගේ මම වගේ කෙනෙක් නම් ඔය ආයතනයේ ප්‍රධානියා තුන් මාසෙකට නෙමෙයි අවුරුදු 3කට හරි පඩි දීලා ඔබතුමා වගේ අය මම නම් දොට්ට ගන්නවයි කියලා මම කිව්වා. ඉතින් එහෙම කිව්වට පස්සේ තමයි එතුමා කිව්වේ ආම්තුන්නේ ඔබ වහන්සේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා. මොකද දැන් ආයතනයේ ප්‍රශ්න ඔක්කොගේ ඔක්කොම මගේ කරපිටට ඇවිත් තියෙන්නේ. මම ඒවා ගැන හොයන්නේ බලන්නේ කියලා. දැන් මොකද්ද මේ උනේ? දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේසුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියන මේ ප්‍රකාශනය බුද්ධ දේශනාවේ තියෙන මනස පුහුණු කරන නෛෂ්කාම්ම්‍ය පිළිබඳව කියවෙන ප්‍රසස්තම විශිෂ්ටම ඉහළම ප්‍රතිපත්ති ක්‍රමයක්. ඒ දේශනාව අහලා දාරුචීරිය වගේ අය ක්ෂණයෙන් අරහත්ත්වයටපත් වුණා. ඒ බඳු නෛෂ්කාම්ම්‍ය පිළිබඳ ගැඹුරුම තැන. ඒ කියන්නේ දැකපු දේ ඇතුළට අරගෙන උපාදාන කරන්න එපා. එතකොට ඒකෙන් කෙලස් ඒක එතනම එකෙන් මනස නිදහස් කරගන්න. එතකොට මේ නෛෂ්කාම්ම්‍ය පිළිබඳ ප්‍රබලම සංකල්පය. ඉතින් එතකොට ඒක එතුමාට හරහට හිටියේ මොකක් නිසාද? ඒ මනස පුහුණු කරන්නට දෙසූ කාරණය ආයතන පරිපාලනයට යොදා ගැනීම නිසා. ඒ නිසා අපි ඊටාම ප්‍රවේශම් වෙන්නට ඕන ප්‍රවේශමින් තේරුම් ගන්නට ඕන තමන්ගේ මනසේ ඒකයි අපි නිතරම කියන්නේ මේ වස්තුන් ඉවත් කිරීම පුද්ගලයෝ ඉවත් කිරීම ආයතන වෙනස් කිරීම තනතුරු පිළිබඳව වෙනසක් කිරීම කියන මේවා නෙවෙයි වැදගත් වෙන්නේ වැදගත්ම වෙන කාරණේ තමයි Tamanගේ මනස කොතනද තියෙන්නේ. ඉතින් ඒ තන හඳුනාගත් හඳුනා ගන්න පුළුවන් නම් අපිට අර දේවල් පවත්වාගෙන යාම යුතුයකම් වගකීම් හැටියට අප විසින් කළ යුතුය. දැන් අපේ රේරුකානේ මහානායක හම්බුරු සිහිපත් කරනවා ජාතක කතා වලින් උන්වහන්සේගේ චරිතය සංවර්ධනය කරගන්න ලොකු උදව්වක් ලැබුණා කියලා. එතන බෝසත් චරිතය බෝසත්වරයෙක් හැටියටම අපිට පවත්වන්න බැරි වුණාට ඒවන් තමයි අපිට අපි පැටලෙන තැන්වල ආදර්ශ ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ජාතකයේදී අපිට පේනවා තමන් නික්මිලා තපසට යනකොට මන්ත්‍රී දේවිය කියනවා මමත් එනවා එතකොට මමත් වෙනවා කියලා කිව්වන් පස්සේ හා හා කාන්තාව තපසට බාධාවක් කියලා බැහැර කරන්නට උත්සාහ කරන්නේ නැහැ. එයත් ප්‍රතිපත්ති පුරනවා, තමනුත් ප්‍රතිපත්ති පුරනවා. දැන් එතකොට තම තමන් රජකම් කරනකොට මේ තමන්ගේ ප්‍රියශීලී බිරිඳ. එතකොට බිරිඳ හැටියට ස්නේහවන්තව ඇය සමග කටයුතු කළා වගේම තවුස්නම් රකින්නකොට ඇයත් ඉන්නවා තමනුත් ඉන්නවා නමුත් අර විදිහෙන් නොබලන්නට අර විදිහෙන් නොසිතන්නට තමන් වහන්සේගේ මනස සංවර කරගන්න. ඉතින් බෝසත්වරයෙක් කරන මට්ටමින් අපිට කරන්න පුළුවන් කියන කතාව නෙමෙයි. විය යුත්තේ කුමක්ද කියලා තේරුම් ගන්න අපිට ඒක ඉතාමත්ම හොඳ අවස්ථාවක්. ඉතින් අන්න ඒ වගේ අපි තේරුම් ගන්නට ඕන මේ පවතින ජීවිතය තුළ අපිට යම්කිසි වගකීම් යුතුයකම් කොටසක් තියෙනවා නම් ඒ ටික ඉටු කරන්නට ඕන. දැන් සරියුත් හාමුදුරුව සම්බන්ධව එක තැනකදී කියවෙනවා උන්වහන්සේ දුර පළාතක වැඩම කරනවා වස් සමාදන් වෙන්න. එහෙම වස් සමාදන් වෙලා උන්වහන්සේ වස් පවාරණය කරපු ගමන්ම උන්වහන්සේට වඩින්න සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ හමුවට. ඊට පස්සේ උන්වහන්සේ අර වස් වසාපු අනිත් හාමුදුරන්ට කතා කරලා කියනවා ආශ්මත්වරුනි දැන් මහජනයා මේ වස් ආරාධනා කරපු අය දැන් සිවුරු පූජාවක් කරනවානේ. ඒ කියන්නේ එදා ඉඳලම වස්සාවාසික සිවුරු හැටියට හරි කටන චීවර හැටියට හරි මොන හරි විදිහකින් මහජනයා සිවුරු පූජා කරනවා වස් අවසානයේ. එතකොට සරියුත් හාමුදුරුව අනිත් හාමුදුරුවන්ට කියලා යනවා ආශ්මත්වරුනි දැන් මහජනයා විසින් චීවර පූජාව කරනකොට මගේ කොටස වෙන් කරලා තියන්න. මගේ කොටස වෙන් කරලා තියලා මම ඉන්න ආවාසයට ඒක පිටත් කරලා හරින්න. මට ඉක්මනට යන්න තියෙනවා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න කියලා. උන්වහන්සේ පිටත් ගියා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්න පටන් ගත්තා. සරියුත් හාමුදුරුවෝ මහා ප්‍රඥයි. සරියුත් හාමුදුරුවෝ ධර්ම සේනාධිපති. සරියුත් හාමුදුරුවෝ දකුණක්සව්. නමුත් තාම ආසාව දුරු කරගන්න බැරිලා තාම මේ මිනිස්සු සිවුරු පූජා කළෙත් නැහැ. මේ හාමුදුරුවෝ කල්ලාතුවම කියනවා හම්බ වුණාන් පස්සේ මගේ කොටස වෙන් කරලා මගේ ආවාසයට යවන්න කියලා. දැන් මේක කටින් කට පැතිරිලා ගිහිලා බුදුහාමුදුරුවෝ දක්වා ගියා. ගියාට පස්සේ වික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට මේක ගිහින් කිව්වා. කිව්වෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සාරිපුත් එහෙම කළේ ආසාව නිසා නෙමෙයි. උන්වහන්සේ තන යුතුයකම් දෙකක් ඉටු කළා. මොකද්ද? දායකයාගේ කුසලයට හානියක් නොවන්නටත් Taman වෙනුවෙන් ලැබෙන ප්‍රත්‍ය පහසුකම් Taman පැවිදි කරපු ශිෂ්‍ය පුත්‍රයන්ට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැපෙයි. මොකද බුදුහාමුදුරෝ දේශනා කරනවා පැවිද්දෙක් හැටියට ගෝල බාලය මහාන කළා නම් ඒ පැවිද්දා වගකීමෙන් කටයුතු කරන්න ඕන. අර අම්මා තාත්තා සතු දරුවෝ ඉගෙනලා මේ මහාන කරගෙන ඉන්න. මහාන කරලා මම මේ රහත් වෙලා මං කෙලස් නැසලා ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ගැන බලා ගන්න කියලා හරියන්නේ නැහැ. තමන්ගේ රහත්කම තමන්ට යුතුයකම් වගකීම් ටික තමන් ඉටු කරන්න ඕන. ඒ නිසා යම් පැවිද්දෙක් ශිෂ්‍යෝ පැවිදි කරනවා නම් පියෙක් හා සමානව වගකීමෙන් කටයුතු කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා. ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට දානි ටික ලැබෙනවද? සිවුරු ලැබෙනවද? උන්වහන්සේලාට සෙනසුන් පහසුකම් තියනවද? සුවසේ ගුණධම් වන මේවා සොයා බැලීම රහත් උනාට කරන්න දෙයක් නෑ. උන්වහන්සේ ගුරුවරයා නම් ඒක කරන්න එතකොට සරියුත් හාමුදුරුවෝ මේ Tamanට ලැබෙන සිවුරු කොටස ආවාසයට යවන්න කිව්වේ මොකද Taman මහාන කරපු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලායි. තව සිවුරු නැති අය ඉන්නවා. ඒගොල්ලන්ට ලබා දෙන්නට ඕන. ඊළඟට උන්වහන්සේ දන්නවා තමන් වහන්සේට ආරාධනා කළේ මේ දායක පිරිසයි. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා හොයනවා කොසරියුත් හාමුදුරුවෝ. උන්වහන්සේ වෙනුවෙන් සිවුරු පිරිකර පූජා කරන්න බලාපොරොත්තුෙන් එනවා. ඒතර ඒ මිනිස්සුන්ගේ කුසල ඡන්දයට බාධා නොකරන්නට ඕන ලැබෙන ප්‍රත්‍ය නිසිසේ සුදුසු අයට බෙදී යන්නට ඕන. ඒ නිසා උන්වහන්සේ කළේ උන්වහන්සේගේ යුතුයකම වගකීමයි ඒ Taman පැවිදි කරපු ශිෂ්‍යයින්ට යුතුයකම් ඉටු කළා. උන්වහන්සේ අර දායකයින්ට යුතුයකම් ඉටු කළා. එහෙම නැතුව සාරිපුත්ත ආසාවෙන් එහෙම කළා නෙමේ. කෙලස් දුරු කළා වූ ප්‍රශ්නාව දුරු කළා වූ සැරියුත් වැනි අයට ඒ බඳු ආසාවක් කොහෙත්ම නැහැ කියන බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ තමන් කාමයන්ගෙන් නික්මීම, තමන් තෘෂ්ණාව දුරු කිරීම, තමන්ගේ මනස පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රමයක්. හැබැයි අපි මිල මුදල් ධන ධාන්‍ය ගේදොර ඉඩකඩම් යුතුයකම් වගකීම් තනතුරු මේවා සම්බන්ධව කටයුතු කරනකොට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ තමන් ඒ භූමිකාව තුල සිටිනවා නම් තමන් එතනින් නික්මෙනවා නම් ගැටලුවක් නැහැ. තමන් විවාහ සංස්ථාවෙන් ඉවත් වෙනවා නම් කතිකාවත් කරගෙන එතකොට තමන් එකෙන් නිදහස්. එතකොට තමන් ඒ නිලයෙන් ජනාධිපති හැටියට මට මෙතන පවතින්න බෑ. මට මට මේක කරන්න බෑ. ඒ නිසා කැමති කෙනෙක් මේක බාර අරගෙන කර. ඒක එක්ක බාර දීලා නිකන් එන. එතන ඉන්නවා නම් මේක මේ කරුණෙටයි මට ලැබුණේ මේක මේ අහක යන එකක් මගේ කරපිට කඩාපාත් උනේ ඒ කතන්දර හරියන්නේ ඒ වගකීම බාරගත්තා නම් ඒක කරන්නට එතකොට මහාන වුණාට පස්සේ ආ මම දැනගෙන නෙමේ මහාන වුනේ පුංචි කාලේ මහාන වුනේ මාව මේ උනන්දු කරලා මව්පියෝයි මහාන කෙරෙව්වේ ගුරු හාමුදුරුවෝ තමයි මාව මහාන ඒ කතන්දර හරියන්න බැරි නම් සිවුරු අරලා යන්නට ඕන මෙතන ඉන්නවනම් පැවිද්දෙක් හැටියට අනිත් අය භික්ෂුවක් හැටියට සලකාගෙන දෙන දාන ටික වළඳලා කටයුතු කරනවා නම් උන්වහන්සේ පැවිද්දෙකුට අදාළ විදිහින් කටයුතු කරන්න ඒක මම දන්නේ නැහැ මම ඒකට කැමති එහෙම කරන්නට බෑ ඉතින් ඒ නිසා දැන් මනතුංග මහත්මයා මේ කාරණේ මේ පැත්තෙන් හිතලා නෙමෙයි කිව්වේ තුමා කිව්වේ අපට අර සුපිනක උපමා කාමා මේ කාමයන් සිහිනයක් වගේ කියලා දකිනකොට අපේ කාම සංකල්පනා දුරු කරගෙන මනස සමබර කරගන්නට තියෙන පහසු බවයි. නමුත් ඒ පැත්තෙන් දකිනකොට අපි මේ පැත්ත ගැන සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් සමාජයේ ඒ කතිකාවත දැනටමත් යන්නේ ඊටාම සාවද්ද අගතිගාමී විදිහට බුදුදහමේ අල්පේච්ඡ බව ගැන කතා කරනවා වගේම සන්තුෂ්ටිය ගැන කතා කරනවා වගේම හැම විටම බුදුහාමුදුරුව අවධාරණය කරනවා අලසකම ගිහියාට සුදුසු ධර්මයක් නෙමෙයි. පුට්ඨාන විරියාදිගතේහි බාහා බල ಪರಿචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේ එතකොට නිරන්තරයෙන් වෙහෙසිලා මහන්සි වෙලා දාඩිය වගුරුවල හම්බ කරන් ඒ හම්බ කරන දේ හතරට බෙදලා දෙකෙන් පංගුවක්ම ආයෝජනය කරන් මොකටද ධනෝපායනය සඳහා එතකොට මේ නිර්වාණගාමිනී මාර්ගය දේශනා කරන තථාගතයන් වහන්සේම තමයි උපයන දේ හතරට බෙදලා ඒකෙන් දෙකක්ම ආයෝජනය කරන්නට කියන්නේ තවත් එක කොටසක් තැම්පත් කරලා තියන්න කියන්නේ හතරෙන් එකක් විතරක් භුක්ති විඳින්න ගන්න කියන්නේ. ඒතකොට ඒ තෘෂ්ණාව සඳහා නෙමෙයි. එතකොට ඒ තමන්ගේ ක්ලේශයන් වඩවා ගන්නට නෙමෙයි. තමන් මේ ලෝකයේ තුල පවතිනකොට තමන්ගෙන් කෙරෙන්නට ඕන යුතුයකම් වගකීම් ආදිය ඉටු කරන්නට ඒතනත්තා සමත් වෙන්නට. ඒ වගේම ගිහියෙක් හැටියට තමන් උපයනවා වගේම ඒ ගිහියාට එතකොට ඉපයීම තුළ Tamanට අතිසුඛයක් තියෙනවා. ඒ වගේම ඒ තනත්තාට භෝග සුඛය. භෝග සුඛය කියලා කියන්නේ මගේ යුතුයකම් කොටස මම පරිහරණය කරනවා වගේම බිරිඳට, දරුවට, අම්මා තාත්තට ඊළඟට වැඩ කරන සේවකීන්ට දුගී මගී යාචකාදීන්ට සමාජ සුබ සාධනයට ශ්‍රමණ බ්‍රාහමණයින්ට රජයට ගෙවන්න ඕන ඒ මේ බදු ගෙවීම ආදිය ඊළඟට මියගිය ඥාතීන් වෙනුවෙන් පින්දීම් ආදිය දෙවියන් වෙනුවෙන් වෙන් කරනකොට මෙහෙම දේවතා බලි අතිති බලි ආගන්තුකයන් සඳහා උබ්බපේත බලි මියගිය ඥාතීන් සඳහා රාජ බලි රජු වෙනුවෙන් ගෙවන්න තියෙන. එතකොට ගිහියෙක් හැටියට ගත්තහම මේ බොහෝ පැතිවලින් බැඳිලා ඉන්නේ. එතකොට අන්න ඒ ස්වභාවය ගැනත් අවදියෙන් යුක්තව තමයි අපි මේ නෛෂ්ක්‍රාම්‍ය ගුණය පුහුණු කළ යුත්තේ. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ අර මේ කාමයන්ගේ ආදීනව නැවත නැවත කතා කරනකොට මේ සියල්ල අතාරින්න කියන කතාවක්ද හාමුදුරුවෝ කියන්නේ වගේ වැරදි වැටහීමකට එන්න පුළුවන්. ඒ නිසා මෙතන මේ සඳහන් කරන්නේ ක්ලේශයන් දුරු කිරීම ගැන විනා ද්‍රව්‍ය පුද්ගල ආයතන ආදිය කඩාකප්පල් කිරීමක් ගැන නොවේයි කියන බව පරිස්සමෙන් තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාවක් හැටියට නෛෂ්කාම්ම්‍ය පාරමිතා පුරන්නට අපි විශේෂයෙන්ම වග බලා ගන්නටත් ඕන මේ සම්බන්ධව වචන පාවිච්චි කරනකොටත් අපි හැම තිස්සෙම දෙපස ගැනම කතා කරන්නට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද සමාජයේ ඒක එක එක පැත්තකට බර වෙච්ච ගතියක් හරියට තියෙනවා සැප සම්පත් ගැන කතා කරනකොට ඒකේ කාමසුකල්ලිකාන යෝගයෙන් ගිලෙනවා අර මේක අත්හැරීම ගැන කතා කරනකොට අත්තකිලමතාන යෝගයේ පැත්තට බරව යනවා. ඉතින් එහෙම නොවි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නට අපි සම්පත් පවත්වා ගන්නට ඕන. Tamanගේ සහ ලෝකයේ සුභසිද්ධිය සඳහා ක්ලේශයන් අත්හරින්නට ඕන විමුක්තිය සඳහා. එහෙමයි ස්වාමින්වහන්සේ දැන් මට ස්වාමින්වහන්සේ කරපු පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා. නමුත් මම මුලදී අදහස් කරේ මේ යුතුයකමු තියාගෙන අන්න එතනයි තියෙන තියෙන මෙතන තියෙන අර මධ්‍යම ප්‍රතිපදාව හසුරවන සියුම්ම තැන මෙතනයි ගිහියෙකුට දැන් ඒ දේ දැන් ඒවා කරන ගම ඒවා කරනවා තමන් කරනවා නමුත් අර 1000 එන තරමට මට තව තව තව තව ඕනේ කියන එක සීමා වෙනවා අර දැක්ම තුලින් ඒ දැක්ම ඇති වෙන්නේ අර සිහිනයක් වගේ විතරක් කියන එක විතරක් නෙවෙයි පිච්චෙනවා මේක. ඒ ඒකත් Tamanට අර දැනගන්න පුළුවන් වෙනකොට දැන් මේ මේ උපමා 10 තව එකක් නේ අංගාරකාස උපමා කාමේ ගිනි අඟුරු වලක් වගේ හැමතිස්සෙම සිත දවන. ඔව් ඒක ඒක මොහොතින් මොහොත ස්වාමීන් වහන්සේලා ඔයාලා කියලා දෙන ඒවත් එකම ඒ ඒ Tamanට වෙන සිදුවීම් තුලින් ඒ වෙලාවෙම තේරෙනකොට අර සමබරතාවයේ තුලින් මධ්‍යම ප්‍රතිපදාවක් ඇති වෙනවා Tamanගේ යුතුයකම් ටිකක් කෙරෙනවා Tamanගේ mm. හිතත් අපූර්වට පිරිසුදු වෙන්න පටන් ගන්නවා. එතනදී විශේෂයෙන්ම අපි නිතරම උගාක්ම අපේ මහ ජනතාවට කරුණු කියා දෙනකොට පවා අපි උත්සාහ කරනවා අර අරිය වංශ ප්‍රතිපදාවේ තියෙන කාරණේ. කියන්නේ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කිරීම. ඒ කියන්නේ තමන්ගේ තණ්හාවේත් අවශ්‍යතාව තියෙනවා. හැබැයි ඒවා මේ තෘෂ්ණාවෙන්, කෝපයෙන්, මුලාවෙන් එහෙම කරන්න සුදුසු දේවල් නෙමෙයි. එහෙම තෘෂ්ණාවෙන් වසඟ වෙන්නට තරම් වැදගත් දෙයක් මේ සංස්කාර ධර්මයන් අතර කිසිවක් නැහැ. ගැටිලා ප්‍රතික්ෂේප කරලා යුදවදින්නට තරම් වැදගත් දෙයක් කිසිවක් නැහැ. මුලා වෙලා මොසපත් වෙන්න තරම් වැදගත් කිසිවක් නැහැ. හැබැයි ඒ ඒ අවස්ථාවේදී කුසගිනි දැන්නකොට ආහාර ගන්නට ඕන, විලිවහ ගන්න ඇඳුම් අඳින්න ඕන, අවුවෙන් වැස්සෙන් පීඩා විඳින්න නැති වෙන්න ගයක් තියෙන්න ඕන යන්න වාහනයක් තියෙන්න ඕන කතා කරන්න දුරකථනයක් තියෙන්නට ඕන එතකොට මේ අවශ්‍යතා එතකොට අන්න ඒවා හැමතිස්සෙම අවශ්‍යතා සහ හැඟීම් මේ දෙක වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් කෙනෙකුට තමයි ලෝකයක් පවත්වමින් නෛෂ්කාම්‍ය පාරමිතාව මනවින් පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ස්වාමින්වහන්සේ අර ඉස්සෙල්ලා කියපු මහත්යක් දැන් ආයතන පරිපාලනයක් කරනකොට අපිට නොයේ කට්ටියට දඬුවම් කරන්න සිද්ධ වෙනවා. ඇත්ත අවස්ථාවක්. නමුත් එතෙන්දී Tamanට තේරුම් ගන්න පුළුවන් නම් අර තියෙන හැකියාව මත මේක කරන්නේ මම මොකක් නිසාද? මගේ හිතේ පිච්චීමක්ද, ගැටීමක්ද ඇති වෙන්නේ? එහෙම නැත්නම් මේ කල යුතු මේ සංස්ථාව පවත්වන්න කල යුතු දෙයද? අන්න ඒක තමයි මම කිව්වේ හැමතිස්සෙම හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයට අපි මුල්තන දුන්නොත් තමයි අපිට මදහත්ව කටයුතු කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට තමයි අර ස්වාමීන් වහන්සේ කිව්වේ අර ගහක කොළයක් කඩන එක අරිට වඩා ඉහළ සතෙක් මරණයකට වඩා ඉහළ සීලයක් හැටියට සැලකෙනවා කියලා කියනවා ඇත්තේ මට හැඟෙන හැටියට අර සිතේ චංචල බව තවත් දෙයකට පීඩා කරන්න ඕනේ කියන ස්වභාවයේ හුඟක් තැම්පත් වෙලා. ඒක ගොඩාක් පිට නැති ඇත්තටම දැන් අපිට ඒ ඒ ගැන කතා කරන්නේ පැවිදි සීලේදීනේ. දැන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහියාට ඒ බඳු කරුණු එහෙම ඒ ඒ தത്വෙට මනස සංවේදී අපිට උනත් එහෙම කරන්න හිතෙන්නේ නැහැ. ඒ ස්වභාවයක් ඇති වෙනවා මොකද හානියක් කරන්න හිතෙන්නේ නැති බව. නමුත් දැන් ගිහියෙක් හැටියට ගිහියාට ඒවා කරන්න සිද්ධ වෙනවා. එතකොට මොන පදනමේද කළ යුත්තේ අවශ්‍යතාවයම. එහෙමයි. ගහකින් කොළ කඩන්න සිද්ධ වෙනවා, පොතු ගලවන්න සිද්ධ වෙනවා, මුල් ගලවන්න සිද්ධ වෙනවා, ගස් කපන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අර සංවේදී බවත් එක්කලා මම මට ඒක කරන්න බෑ කියලා කිව්වොත් එතන විකෘතිය. ඒක හරියි. අන්න හරියට. අරහත්ත්වයට උනත් යන්නේ අර අර අර දේ හරියට වෙන්න පටන් අවබෝධ අන්න හරිය. අන්න ඒ අවබෝධය තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. මේයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.